ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ මේ මහා දුක්ඛඛන්ද සූත්‍රයේන හරිම වැදගත් කොටසක් ගැන. ඔව්. මේකෙදි අර භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න එනෝ නේද? ඔව්. එයාලට ප්‍රශ්නයක් තේනවා වෙනත් වෙනත් පිරිසක් තාපසවරු කියමුකෝ එයාලත් කියනවලු යාළගේ ඉගෙනවීම බුදුහාමුදුරන්ගේ වගීමයි කියලා. හ්ම්. විශේෂයෙන්ම අර කාම රූප වේදනා ගැන කතා කරද්දි හරියටම ඉතින් දෙගොල්ලම එකම දේවල් ගැන කතා කරනවා වගේ පෙනුනට ඇත්තටම බුදුරජාණන් වහන්සේදී විග්‍රහය වෙනස් වෙන්නේ කොහොමද මොකද්ද ඒ ගැඹුර ඒක තමයි බුදුහාමුදුරතනද පෙන්වා දෙනවා අර භික්ෂුන්ට අනිත් අයගෙන් අහන්න තිබුණේ අහන්න තිබුණේ එයාලා මේ කාම රූප වේදනාවල ඇත්ත தත්ත තුනක් දන්නවද කියලා. தත්ත තුනක්. ඔව්. ඒ කියන්නේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය. ආ ආශ්වාදයේ ආදීනවේ නිස්සරණය කියන්නේ සැපය, ඒකේ තියෙන අන්තරාය සහ එකෙන් මිදීම. හරියටම ඔරේ තුනම යථාර්ථයෙන් ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැක්කේ නැත්තම් තමම් මේක ගැන අවබෝධ කරා කියන්නවත් අනුන්ට ඒක කියලා දෙන්නවත් බෑ කියන එකයි උන්වහන්සේ කියන්නේ. හරිම පැහැදිලි. එහෙනම් අපි මුලින්ම කාමය ගැන බලමුද? මේ කියන ආශ්වාදය මොකන්ද කාමයේ සම්බන්ධයෙන්? කාමයේ ආශ්වාදය තමයි අර පංචකාම ගුණයන්ගෙන් ලැබෙන සතුට. ඒ කියන්නේ ඇහැට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, නාසයට සුවඳ, දිවට රස, කයට පහස. මේවයින් ලබන අර සොම්නස. හ්ම්. ඒක ඉතින් අපි කවුරුත් අත්විඳින දෙයක්නේ. හැබැයි එතකොට ආදීනවය ඒක කොයි වගේද? ආදීනවය නම් අම්මෝ ඒක හරිම පුළුල්ව විස්තර වෙනවා. දැන් බලන්න ජීවත් වෙන්න මොනතරම් මහන්සි වෙන්න ඕනද? ශිල්ප ඉගෙන ගන්නවා. ඔව්. රස්සාවල් කරනවා, සීතල උෂ්ණය බඩගින්න පිපාසය මේ කිසි දෙයක් බලන්නේ නෑ නේද? නෑ වෙහෙසෙනවා. ඉතින් හැම මහන්සි වෙලා හම්බ කරගන්න බැරි වුණාම දුක් වෙනවා ශෝක කරනවා. ඒක ඇත්ත. හම්බ කරගත්තත් ප්‍රශ්නේ ඉවර නෑනේ. කොහෙත්ම නෑ. ඒ හම්බ කරගත්ත දේවල් රැක ගන්න ඕනේ. රජවරුන්ගෙන්, සතුරන්ගෙන්, හොරුන්ගෙන් ස්වභාවික විපත් මේ හැම දෙයකින්ම හානි වෙයි කියලා බයයි. හ්ම්. ඒ බයත් එක්කම ජීවත් වෙන්නේ. ඔව්. ඊට පස්සේ මේ කාමයේ මුල් කරගෙන ඇතිවෙන රණ්ඩු, රජවරු රජවරු එක්ක, සිටවරු සිටවරු එක්ක, ගිහියෝ ගිහියෝ එක්ක, පවුල් ඇතුලේ සහෝදරයෝ අතරේ, යාළුවෝ අතරේ. ගැටුම් ගහමරා ගැනීම. ගහමරා ගැනීම විතරක් නෙවෙයි. මිනී මෙරීම් දක්වා යනවා යුද්ධ ඇති වෙනවා හොරකම් කරනවා. ඉතින් එහෙම වැරදි කළාම අහු වුණොත් දරුණු දඬුවම් විඳින්න වෙනවා. කස පහර දෙන එකේ ඉනලා අත්පා කැපීම් උල තියෙන එක දක්වාම බිහිසුණු දේවල් මේ ඔක්කම කාමයේ ආදීනවා. අන්තිමටම මේ කාමයේ නිසා කයින් වචනයෙන් මනසින් පව කරලා නිරේ ඉපදීමත් ඒකට අයිති. ඒ කියන්නේ කාමයේ තියෙන අර පොඩි ආස්වාදයට වඩා අති විශාල දුක්ඛ සමුදායක් එක පිටිපස්සේ තියෙනවා. ඒක තමයි. ඒකයි ආදීනවය. එතකොට නිස්සරණය, කාමයෙන් මිදීම. නිස්සරණය තමයි ඒ කාමයේ කෙරෙහි අර පංචකාම ගුණයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව, ආශාව, අර දැඩි ඇලීම ඒක සම්පූර්ණයෙන්ම අතෑරලා දාන්න එක, ප්‍රහාණය කරන එක. ආ හරි. ඉතින් කවුරු හරි ශ්‍රමණේක් හරි බ්‍රාහමණේක් හරි ඔර ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන තුනම හරියටම යථාර්ථයෙන් දන්නවනම් විතරයි එයාට පුළුවන් Taman කාමයේ අවබෝධ කළා කියන්නත් අනුන්ට ඒක අවබෝධ කරවන්නත්. ඒක හරිම පැහැදිලි. අපි දැන් එහෙනම් රූපයේ පැත්තට යමුද? රූපය ආස්වාදයේ විදිහද මොකද්ද සූත්‍රය කියවෙන්නේ? එතන උදාහරණයක් විදිහට ගන්නේ හරිම ලස්සන යෝන් වියේ ඉන්න નિયમિત ප්‍රමාණයෙන් යුත් හැඩති තරුණියක්. එයාගේ ඒ රූප ශෝභාව දැකලා ඇතිවෙන අර සතුට සුම්නස ඒක තමයි රූපය ආස්වාදය. හ්ම්. හැබැයි ඉතින් ආදීනව ගැනත් කියවෙනවා ඇති නේද? අනිවාර්යයෙන්ම රූපය ආදීනව පෙන්වන්නේ අර සුන්දරයි කියපු රූපෙම වෙනස් වෙන හැටි විස්තර කරලා. කොහොමද? ඒ රූපෙම කල්යද්දි වයසට යනවා කොන්ද නිකම් වක් වෙනවා, හැරමිටි වාරුවෙන් යන්නේ, දත් වැටෙනවා, කෙස් පැහෙනවා, සුදු වෙනවා, සම රැලි වැටෙනවා. එහෙම වයසට ගිහින් අන්තිමට ලෙඩ ඇඳේ නැගිටින්න ඉඳ ගන්න අනුන්ගේ උදව් ඕන සමහර විට තමන්ගේම මල මූත්‍රවල එරිලා ආ ඇත්තටම මේක හිතන්නත් දුකයි ඒ තමයි යථාර්ථය ඊට පස්සේ මරණය මැරුණට පස්සෙත් සිරුර දවසක් දෙකක් යද්දි ඉදිමෙනවා නිල් පාට වෙනවා සැරව ගලනවා ඔව් ඔව් සත්තු එවිත් කනවා කාක්කෝ ගිජුලිහිනියෝ බල්ලෝ හිවල්ලෝ ඒ කියන්නේ අර ලස්සනයි කියපු දේ මුකුත්ම නැහැ අන්තිමට ඉතුරු යන්නේ ඇටසෙකිල්ලක් විතරයි ඒකත් කාලයක් යද්දි දිරලා කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා ගිහින් පස් වෙලා යනවා කුඩු වෙලා යනවා මේක තමයි රූපේ ආධිනවය ඒ කියන්නේ අර මුලින් දැකපු ආස්වාදය සම්පූර්ණයෙන්ම නැති වෙලා වෙනස් වෙලා දුකක් බවට පත්වෙනවා අනිත්‍යතාවය. අනිත්‍යතාවය සහ දුක ඒක තමයි. ඉතින් රූපයෙන් නිස්සරණය වෙන්නේ තර වගේව තමයි. කොහොමද? ඒ රූපය කෙරෙහි තියෙන අර දැඩි ආශාව තෘෂ්ණාව ඒ බැඳීම අතහරණ එක නැති කරලා දාන එක. මෙතනදි තර කාරණා තුනම ආස්වාදයේ ආධිනවයේ නිස්සරණය යථාර්ථයෙන් දැකීම තමයි වැදගත්. හරි. එතකොට තුන්වෙනි එක වේදනාව. අපි සාමාන්‍යයෙන් හිතන්නේ සැප වේදනා දුක් වේදනා කියලා. එතකොට මේකේ ආස්වාදය මොකද්ද බුදුහාඳෝ දකින්නේ? මෙතන හරීම විශේෂ කාරණයක් තියෙනවා. වේදනාවේ ආස්වාදයේ විදිහට උන්වහන්සේ පෙන්වන්නේ ධානසුවේ. ධානසුවේ. ඔව්. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් වලින් වෙන් වෙලා විතර්ක ਵਿਚාර සහිතව හෝ රහිතව හිත එකඟ කරගෙන ලබන අර පළවෙනි ධානයේ ඉඳලා හතරවෙනි ධානයේ දක්වා තියෙන සමාධිසුය. ආ ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන් එන සැපයට වඩා වෙනස් දෙයක්. මේක මානසික සුවය. ඒ වගේම මේ ධානවල ඉන්නකොට තමන්ටවත් අනුන්ටවත් කිසිම පීඩාවක් කරදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක නිදුක්ඛං කියලා කියන. ඒ කියන්නේ පීඩා රහිත විඳින්ගක්. ඒක තමයි වේදනාවන් අතර තියෙන උතුම්ම ආස්වාදය. ඒකනම් හරිම වැදගත් කාරණයක්. එතකොට වේදනාවේ ආදීනවේ ඒක කොහොමද විස්තර වෙන්නේ? ඒක හරිම කෙටි ඈ. හැබැයි හරිම ගැඹුරින් කියනවා වේදනාව අනිත්‍යයි. ඒ කියන්නේ තීරණ දුකයි ඒ වගේම වෙනස් වන ස්වභාවයට අයිතියි විපරිණාම ධම්මං. ආ ඒ කියන්නේ සැප වේදනාවක් ආවත් ඒක ස්ථිර නෑ නැති වෙලා යනවා ඒ නැති වෙලා යන එකම දුකක් දුක් වේදනාවක් ආවත් ඒකත් වෙනස් වෙනවා හැබැයි ඒකත් දුකක් හරියටම අනිත්‍ය නිසාම දුකයි ඒ වෙනස් වෙන ස්වභාවයේම තමයි වේදනාවේ ආදීනවය හරි එතකොට නිස්සරණය වේදනාවෙන් මිදීම ඒත්තර කලින් වගේම තමයි වේදනාව පිළිබඳව තියෙන තෘෂ්ණාව ඒකට තියෙන ඇල්ම ගැටීම ඒ ඔක්කොම අතහැරීම ඒ කියන්නේ සැප වේදනාව ආවම ඒකට උඩින් පනින්නෙත් නැහැ. දුක් වේදනාව ආවම ඒකින් පැනලා දුවන්න හදන්නෙත් නැහැ වගේ දෙයක්ද? ඔව් ඒක යථා ස්වභාවය අර ආස්වාදය ආදීනවය නිස්සරණය අවබෝධ කරගෙන ඒකට තියෙන තණ්හාව නැති කරන එක. ඒ කියන්නේ මේ කාරණා තුනේම හරිය තමයි ඕනෑම දෙයක කාමය, රූපය, වේදනාව. මේ පැති තුනම තියනවා කියන එක තේරුම් ගන්න එක. ඒක තමයි. ආශ්වාදය විතරක් දැකලා ඒකේ එල්ලිල්ල ඉන්නේවත් ආදීනව විතරක් දැකලා කලකිරෙන්නේවත් නෙමෙයි මේ දෙකම දැකලා ඒ දෙකෙන්ම මිදෙන මාර්ගය වන නිස්සරණයත් අවබෝධ කරගන්න එක තමයි බුදුදහමේ තියෙන අර ගැඹුර සහ විශේෂත්වය. අනිතයි සමහර විට ආශ්වාදය ගැන විතරක් කතා කරන්නේ නැති නැත්නම් ආදීනවය ගැන විතරක් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ තුන් ආකාරයෙන්ම යථාර්ථය බකින්න කියලායි දේශනා කරන්නේ. ඒක තමයි සම්පූර්ණ චිත්‍රය. ඒක අහලා අර භික්ෂුන් වහන්සේලාත් බොහොම සතුටු වුණා කියලා සූත්‍රයේ තියෙනවා. ඕ උන්වහන්සේලාට ඒ වෙනස, ඒ ගැඹුර තේරුණා. ඇත්තටම මේ කතා බහෙන් පස්සේ අපි එදිනෙදා ජීවිතයේදීත් අත්විඳින දේවල් දිහා, ඒ කියන්නේ අපි කැමති දියක් දිහා, රසණයි කියන දියක් දිහා, අපිට දැනෙන සැපක්, දුකක් දිහා මේ ඇසින් බලන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම ඕනෑම අත්දැකීමක් ගත්තම ඒකේ තියෙන අර తాවකාලික සතුට, ආස්වාදය ඒකත් එක්කම එන යම් අපහසුාවක් දුකක් අන්තරායක් ආදීනවය සහ ඒ දෙකටම නොබැඳී ඉන්න පුරුණන් මානසික නිදහසක් නිස්සරණය මේ තුන ගැනම හිතන්න පුරුණන්. ඒක ඇත්තටම ජීවිතය දිහා බලන විදිහ වෙනස් කරන කාරණයක්. හරිම වටිනා විග්‍රහයක්.